භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම උදෑසන ධර්ම ශ්‍රවණය කළා තවදුරටත් ඒ දහම් කරුණු පැහැදිලි කරගන්න දැනගන්න ඕනේ කියන අදහසින් දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යධර්මයෙන් විදර්ශනය කරාට. එනිසා හැම දිනාටම මතක් කරනවා ඊ타මත්ම ඕනෑකම. ඊ타මත්ම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා. හිතේ හිතේ නොඑක් විතරක උපද්දවන්නේ නැතුව එහෙම නැතිනම් හිත ඇතුළෙන් එක එක දේවල් ගැන හිතන්නේ කල්පනා කරන්නේ නැතුව හොඳට අහගෙන ඉඳ සිංහතුනි අපිට නොපෙනුණත් ඔබෙත් මගෙත් සංසාර ගමන අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ දෙමව්පිය සහෝදර ඥාති හිතයිෂීන් නැරෙනකොට අපි යඬනවා අපි නැරුණාම ඒ අය යඬනවා අපි දෙපිරිසම අඬමින් වැඩතුමින් මේ සසරේ නියත දුවනවා සැරිසරනවා මිසක මේ දුකෙන් එතර වෙන්න ක්‍රමයක් ගන්නෑ. ඉතින් අපි කෙරෙහි ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දුකෙන් එතර වෙන්න නිවැරදි මාවත කියලා දෙන්න දුක හැදුන හැටි දුක හදා ගන්න හැටි කියලා දෙන්න අපේ වැරැද්දෙන් දුක හදාගෙන දුක් විඳින හැටි කියලා දීලා මෙන්න මේ වැරද්ද නොකළොත් මෙන්න මේ විදියට කළොත් මේ ජීවිතයේ සතු දුකෙන් නෙමෙයි සියලු සංසාරික දුකෙන්ම මෙදී ගන්නට පුළුවන් බව අමාමෑණන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි කෙරෙහි අනුකම්පාවමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න එක ලෙහෙසි පහසු වැඩකුත් නෙමෙයි. මොකද සසර බොහෝ කාලයක් අපි නීවරණ සහගත සිතක්ම භාවිතා කරලා කෙලෙස් සහගත සිතක්ම භාවිතා කරලා දුක උපදින ආකාරයටම කටයුතු කළා ඒ කෙලෙස් වලින් මිදෙන දුකෙන් මිදෙන ධර්මයක් පෙන්වද්දී ඒක අපිට තේරුම් නොයෑම හිතට සැසඳෙන්නේ නැතිකම පුදුමයක් නෙමෙයි. සිංහොත්තුනි දවසක් ආනන්ද හාමුදුරුව විශාලා මහනුවර පින්දපාතේ යනකොට ලිච්ඡවි කුමාරවරු දුනු ඊතල අරගෙන නිවැරදි එල්ලයකට විදින්න පුරුදු වෙනවා. එක අන්තයක ඉඳලා එක්කෙනෙක් දුන්නකින් නීතලයේ මුදනකොට අනිත් පැත්තේ කෙනා ඒ ඒ තලයේ විදිනවා ඒ තලවල දෙකේ සුදු දෙක එකට හැප්පිලා බිමට වැටෙන්න මේ ඊතලේ අනිත් කෙනාගේ ඇඟේ හැප්පෙන්නේ නැති වෙන්න අනිත් කෙනාගේ ඊතලේ අනිත් කෙනාගේ ඇඟේ හැප්පෙන්නේ නැති විදිහට අරය විදින ඊතලේ එන මාවස්කේ තුඩ බලාගෙන අනිත් කෙනා විදිනවා. ඉතින් මේක දැකලා ආනන්ද හාමුදුරුවන්ට හිතෙනවා ඒකාන්තෙන් අద్భుතයි ඒකාන්තෙන් ආශ්චර්යයි මේ විච්චි කුමාරවරු මනාව දුන ශිල්පී හික්මලා තියෙනවා හික්මනවා කියලා. පින්ඩපාතයෙන් පස්සේ ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේට මේ විස්තරය මතක් කරනවා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු මම පින්ඩපාත යනකොට දුනු සිල්පේ ඉක්මනවා මෙන්න මේ ආකාරයට දැක්ක මට හිතුණා ඒකාන්තයෙන් අද්භූත ආශ්චර්යයක් මේ ලිච්ඡවි කුමාරවරු මනාව ඉක්මනවා නේද කියලා ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කරන ආනන්ද යම් කිසි කෙනෙක් අඳුරේ විදුලි කොටනකොට ඇතිවන ආලෝකයෙන් අස්ලොමක් සියක් වර පලාගෙන යන්නේ යම් කෙනෙක් විදිනවා නම් හැම වෙලාවෙම ආලෝකෙ තියෙන්නේ විදුලි කොටනකොට ක්ෂණිකව ආලෝකය ඇති වෙලා නැති වෙන එක තමයි යට ලැබෙන අවස්ථාව ආලෝකය. ඒකේ සියක් වර අස්ලමක් පලාගෙන යන්න යන විදිනවන කෙනෙක් විදිල්ලක් ඒ විදිල්ලයි ওই දුනු විදිල්ල අතර අමාරු එක මොකක්ද? ස්වාමීන් එහෙම බැලුවම මේ ලිච්ඡ රජ කොල්ලන්ගේ විදිල්ල මොන විදිල්ලක්ද? අර විදුලි ආලෝකයෙන් අස්ලමක් සියක් වර පලාගෙන යන විදින විදිල්ල තමයි ඉතාම මහත් වූ විදිල්ල. ආනන්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒ අඳුරේ අස්ලමස් සියක් වර පලාගෙන යන විදිහ විදිහට වඩා තීක්ෂණයි කියලා කියනවා මම. කියලා භාග්‍යතුන් වහන්සේ කරන අවතාරය. ඒ නිසා දෙවත මතක තබා ගන්න බොහෝම තීක්ෂණ නුවණින් අවබෝධ කර යුතුය සසර දුක නිමා කරගත යුතු දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ හිතට ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ අපි මෝඩයි. මෝඩ අපේ මනසට කිසිම අපහසුාවක් නැතුව තේරෙනවා නම් යම් දර්ශනයක් එනම් ඒකත් මෝඩයි. ඉතින් අපේ මෝඩකම පවත්වන්න බැරි වෙන්නේ කෙසේද කෙසේද කියලා විමති ඇති වෙන්න අපිට හිතන්න දෙලබගෙන කරුණක් මේ තුල තියෙන්න ඕනේ. කාර්ක කරලා විතරක කරලා බලන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. අපි ඉන්න ආසනයේම කෙලෙස් වශයෙන් අපිට ඉඳගෙන ඉන්න බැරි වෙනවා. ඒ තරම් තීක්ෂණ දර්ශනයක් මේ බුද්ධ දේශනාව. ඉතින් මම තව එක පරයයකින් මතක් කරන් හදන්නේ මේ සසර වැරද්ද දුකට යන වැරද්ද අපි ඇතුන්නේ හදාගත්තේ කොහොමද කියන එක පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළා. පුරා දින හයක්ම පස්වක මහණුන්ට එක එක්කෙනා පින්ඩපාතේ යවලා තනිකරණියම තනිකරණියම ළඟ තියාගෙන එක්කෙනා දෙන්න තුන් දෙනා මේ විදිහට අවවාද කළා කළා හයවෙනි දවසේ දේශනා කළ අනත්ත ලක්කන සූත්‍රය. ඒ අනත්ත ලක්කන සූත්‍රය අහලා තමයි පස්වග මහණු හය දෙනාම එකවර අරිහත්ත්වයටපත් වුණේ. ඒ සූත්‍රය තමයි මම මාතෘකාව වශයෙන් පැදුවේ. පින්වතුනි මේ ලෝකේ තථාගතෝ ලෝකේ උපන්නෝ අනුප්පන්නෝ ඒවං ධම්මතා ධම්ම නියාමතා ධම්මච්චිතා තථාගතයන් වහන්සේ ලෝකේ උපන්නේ වේවා නෝපන්නේ වේවා ලෝකයේ තුල මෙන්න මෙබඳු ධර්මතාවයක් තියෙනවා කවදාවත්ම වෙනස් වෙන්නේ නැති ලෝකයේ තුල හැමදාම පැවතුණු පවතින යථාර්ථයක් තියෙනවා. ඒක ලෝකිත වැහිලා ලෝකයට පෙනෙන්නේ. ඒ ටික පැහැදිලි කරලා පෙන්වලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මොකද්ද තථාගතයන් වහන්සේ උපන් කල්ලි නෝපන් කල්ලි ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අකුරු අටකින් යුත් වචන තුනක් දේශනා කරන්නලු සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ওই ධර්මතා තුනට කියනවා විමුක්ති මුඛ කියලා. සසරෙන් මිදලා යන්න, මායාවෙන් මිදලා යන්න, දුකෙන් මිදලා යන්න තියෙන දොරටු තුනක් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ධර්මයන් ලෝකෙට වැහිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙට ඒක ලක්ෂණයකින් තමයි දේශනා කරන්නේ. තර්කානුකූලව දේශනා කරන්නේ. රූපම් භික්ඛවේ අනාත්ත මහණනි රූපේ අනාත්මයි. නුඹලගෙත් නෙමෙයි තව කෙනෙකුගෙත් නෙමෙයි පුද්ගලයෙක්ගෙත් නෙමෙයි සත්වයෙක්ගෙත් නෙමෙයි රූපේ අනාත්මයි. රූපං චිදම් භික්ඛවේ අත්ථ අභවිස්ස මහණෙනි ඉතින් මේ රූපය ආත්ම වන්නේ නම් ඉතින් මේ රූපය කෙනෙක්ගෙන තමන්ගෙන ආත්මනම් මගේ රූපයේ මෙසේ වේවා මගේ රූපයේ මෙසේ නොවේවා කියලා තමන්ට කැමති විදිහට පවත් ගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. එහෙනම් තස්මා රූපං අනත්ත ඒ නිසයි රූපේට අනාත්මයි කියලා කියන්නේ. ඉතින් රූපය ආත්මන ආබාධයේ පිණිස පවතින්නේ නැහැ කියනවා. කවුද කැමති තමන්ගේ රූපේ කැඩෙනවට, බිඳෙනවට, වෙනස් වෙනවට, පළුදු වෙනවට, දිරනවට, මැරෙනවට, ලෙඩ රෝග හැදෙනවට කැමති කවුද? කවුරුත් කැමති නැහැ. කැමති නැති වුණාට මේ රූපේ කැඩෙනවා, බිඳෙනවා, ලෙඩ වෙනවා, පළුදු වෙනවා, වෙනස් වෙනවා, විනාශ වෙනවා කියනවා නේද? එතකොට තමන් කැමති විදිහට තමන් වසඟේ පවත්වා ගන්න බැයි නම් පවතින්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලක්ෂණය මේ කාරණාවෙන් දකින්න රූපය අනාත්මයි. තමන්ගේ නෙමෙයි. රූපය අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් හේතුවකින් හැදෙන්නේ. ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. ඒ ප්‍රත්‍ය ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඉතින් රූපය නිත්‍ය එකක් නම් තියෙන එකක් නම් ඒක නැති වෙන්න බෑ වෙනස් වෙන්න බෑ විනාශ වෙන්න බෑ. රූපය කියන එක දුක ගෙනත් දෙන්න පුළුවන් එකක්. යම් කිසි කෙනෙක් කුමන හෝ රූපය මම කියලා මගේ කියලා ඇසුරු කළොත් ඒ හැම රූපකින්ම ඒකාන්තයෙන්ම දුක ගලාගෙන එන දුක ගෙනත් එනවා මහණෙනි මේ ලෝකේ අනිත්‍ය නොවන එකම දෙයක් හරි තියෙයි නම් බය නැතුව මම කියලා මගේ කියලා ගන්න මහණෙනි අනිත්‍ය නොවන එකම දෙයක්වත් මේ ලෝකේ නැති නිසා මම මතක් කරනවා කියනවා ඒක මම කියලා මගේ කියලා ගන්න එපා නුඹට දුක් දුන්නසේ කියලා. එතකොට ඔතනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය හැටියට දකින්ද ඇහැ ඇහැට පෙනෙන රූපය ඒ දෙන්නා ගැටීම නිසා එකතු වෙනවා නම් පැමිණෙනවා චක්කු විඥානය. ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා. කෙටියෙන් ගත්තොත් කෙටි කළ කැටි කළ ගත්තොත් ඔබට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය පෙනෙන අවස්ථාව රූපයක් දකින්න ඇහැ ඇහැට පෙනෙන රූපයක් ඒ සඳහා උදව් වෙච්ච චිත්තචෛසික ටිකක් අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඔන්න ඔය පෙනෙනදී ඉපද නිරුද්ධ වෙනකොටම අවිද්‍යාව වැඩ දෙකක් කරනවා පෙනෙන රූපේ අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය පෙන්වන්නේ ඒ දැකපු රූපේ හිතෙන් සිහි කරලා අරගෙන හිතෙන් උපදවාගත් රූප නිමිත්තට නිත්‍ය දෙයක් සැප දෙයක් ආත්ම දෙයක් හැටියට හිතේ තියෙන රූපයටයි අපි හිතන්නේ නමුත් අපිට පේන්නේ හිතේ තියෙන රූපෙට කියලා දැකපු රූපෙට අපි හිතනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැන් මේ කළා තියෙන්නේ මොකක්ද? ඇස් ඉදිරි පිටට ආපු රූපය සම්පූර්ණයෙන්ම හටගෙන නිරුද්ධරත් වෙලා ඒ රූප නිමිත්තම රූපයම හිතෙන් සිහි කරලා අරගෙන දැන් හිතෙන් සිහි කරගත්ත රූපෙට මගේ දරුවා නේද පුතා නේද අම්මා නේද තාත්තා නේද කියලා සත්පුද්ගල භාවයකින් හෝ ආත්ම වශයෙන් හෝ සැප ගෙනත් දෙන වස්තුවක් හැටියට හෝ තියෙන ඉන්න නිත්‍ය වශයෙන් හෝ ඒ හිතේ තියෙන නිමිත්තට ඇසුරු කළා ඊට පස්සේ කරන වැඩේ තමයි මොකද්ද මම මේ හිතන්නේ පෙනෙන රූපෙටයි පෙනුනේ මං හිතපු දෙයටයි කියලා දෙක යා කළාම ඔබට සිහි කෙරුවත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ යමක්ම රූපයක්ම බාහිර තියෙනවා වගේ තියෙනවා. දකින්න කොටත් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක්ම තියෙනවා වගේමයි තියෙන්නේ. ආධ්‍යාත්මික බාහිර දෙපැත්තම ඔබට තියෙන්නේ නිත්‍යයි සැපයි ආත්මයි. ඔබට ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැහිලා. දැන් ඔය නිට්ටයයි සැපයි ආත්මයි කියන විපල්ලාස ටික ඇතුළු ඒ කියන්නේ රූපයේ සිහි කෙරුවත් කෙනෙක්ගේ රූපය සිහි කරන්නේ ඇහෙන් දැකගත පෙනෙන්නේ කෙනෙක්ව. සිහි කරන්නත් පුළුවන් කරන්නේ කෙනෙක්ව ඇහෙන් බැලුවත් පෙනෙන්නේ කෙනෙක්. සිහි කරන්නේ තපසහගත දෙයක්, පෙනෙන්නේ තපසහගත ස්පර්ශ වෙන්නේ තපසහගත වස්තු. තියෙන දෙයක් ගැනමයි සිහි කරන්නේ, සිහි කරන දේවල් තියෙනවා. එතකොට දැන් මේ නিত্য සැප ආත්ම කියන විපල්ලාස ටික ඇතුළෙම කැරකෙනවා මිසක ඒන් ඔබට දසමයක්වත් ඔබට යන්න බෑ. අපි නিত্যයි සැපයි ආත්මයි කියලා හිතාගෙන හිටියට ස්කන්ධයන්ගේ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසා අපිට දුක එනවා. ස්පර්ශ ආයතන 6 අනිත්‍ය ස්වභාවයෙන් දුක්ඛ ස්වභාවයෙන් අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. නමුත් කොහොමද ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපිට වැටුනේ? කොහොමද ඇහෙන් බලන්නත් පුළුවන් බලන්න පැත්තේ තව සත්‍ය පුද්ගලයෙ ඉන්නවා හිතෙන් සිහි කරද්දි සත්‍ය පුද්ගලයේ ඉන්නවා ඇහෙන් දැක්ක සත්‍ය පුද්ගලයේ ඉන්නවා හිතෙන් සිහි කරන්න පුළුවන් තව පුද්ගලයන්ගේ කටහඬවල් අහන්නත් පුළුවන් කනෙන් තව පුද්ගලයන්ගේ කටහඬවල් කියන මට්ටමටපත් උනේ කොහොමද? අර අපි උදේ මතක් කළ පරියායනවා හරියට කණ්ණාඩියකට අපි එදෙනකොට අපේ මූණ පේනවා කඩපොටි ඡායාවේ. අපි එතනින් අහකට යනකොටම ඡායාව ඉතුරු නැතුවම නැති වෙනවා. නමුත් හිතේ ස්වභාවය තමයි දැකපු දේ ශනිකව ඉතින් ඔසවලා ගන්නවා. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා අපි දැකපු ඡායාව සිහි කරන්න පුළුවන්. අපි සිහි කරද්දී දැකපු දේ නිරුද්ධ වෙලා නමුත් අපි දැන් හිතෙන් සිහි කරගෙන සිහි කරගත දෙයට හිතනවා මම මේ දැක්කදී සිහි කරන්නේ මේ දැක්කදී කෙනෙක්ගේ රූපයක් පුද්ගලයෙක්ගේ රූපයක් සත්‍යයේ රූපයක් කියලා දැකපු දේ දැකපු කෙනා තියනවා වගේ තේරෙනවා ඒ හින්දම බලන්න කියලා හැරලා බලනකොටම ආපහු කණ්ණාඩිය පේනවා. ඇත්ත මෙන්න මේ ඉන්නේ වගේ පේන්නේ අපිට තේරෙන්නේ. ඉතින් අර කෙලෙසේ උදව් වෙන්නේ ඉස්සෙල්ලා රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. දෙවනුවක කණ්ණාඩියක ඡායාව අපිට හදාගන්න වෙන්නේ හිතේ තියෙන කෙලෙස් ටික නිසායි. ඉතින් මෙතෙන්දී මම මතක් කළේ එක කරුණක් ගැන මොකක්ද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ සමගාම පැවතුණු පවතින ඇත්ත යහුනේ මොකක් නිසාද කොහොමද කියන තැන හොඳට ගවේෂණය කරන්න. ඔකට තමයි කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියලා. නিত্য වූ සැප වූ ආත්ම වූ දේවල් කැඩෙන බිඳෙන දවසට විනාශ වෙන දවසට දුක එනවා. දුක දුකට හේතුව ඒ දේවල් නিত্যයි සැපයි ආත්මයි කියලා තමන් හිතාගෙන ඉන්න කම. එතකොට මේ නিত্যයි සැපයි ආත්මයි කියලා පෙනෙන වස්තු ටිකේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා පෙනෙන පෙනෙන සත්‍ය හැදුනේ කොහොමද කියලා බලන්න. අන්න එතනයි වටින්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ පටිච්ච සමුපාදය අවිද්‍යාපච්චය සංඛාරා කියලා ඇහැට පෙනෙන තැනක තියෙන්නේ අනාත්මෝ අනිත්‍ය වූ දුක්ඛ වූ ස්කන්ධ ටිකක් ඒක තියෙන්නේ ආහාර ප්‍රත්‍යය. රූපේ කනබුන ආහාරය නිසා හැදෙන්නේ ඒ වේදනා සංඥා චේතනා ස්පර්ශය නිසා හැදෙන්නේ ඒ විඥානේ නාම රූප නිසා හැදෙනවා කියලා ප්‍රත්‍යයෙන් තියෙන්නේ. හේතුකින් කියන්නේ. ඒ ආහාර ටික නිරුද්ධ වෙනකොටම ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. කෙනෙ නැති අතහැරෙනවා. එතකොට ශනිකවම පෙනෙනදී අපි දැනගන්නවා කියන විඥාන දෙකක් නැහැ. දැන් රූපයක් පෙනෙන එකක් විඥානයි. ඒක දැන ගන්නවා කියනකොට මනෝවිඥානය උපදිනවා කියනකොට චක්කු විඥානයයි සදන රූප ඊට අනුරූප ධර්මයේ සිටිලා ඉවරයි නිරුද්ධ වෙලා අතහැරලා ඉවරයි. අරගෙන අපි හිතේ තියෙන නිමිත්තට පුද්ගලයෙක් සත්වයෙක් කියලා හිතලා අපි දැන් හිතන්නේ මම මේ හිතන්නේ පෙනෙන රූපේ ගැනයි. පෙනෙන රූපෙටයි හිතන්නේ හිතන රූපෙටයි හිතුවේ පෙනෙන රූපෙටයි පෙනුනේ හිතපු රූපෙටයි කියලා දෙක එකට යාකලාම සත්‍යය බාහිර පුද්ගලයෝ ඉන්නවා වගේ දැනකින් තමයි ඔබට දැනෙන්නේ. ඒ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු සවිඥානික කයවල් දකිනකොටම තමන්ට අර තමන් හුරු පුරුදු කළ මනස සිහි වෙනවා. එතකොට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මොන විදිහටවත් තමන්ට වෙන්නේ නැහැ. වැක්මක් ඇතුලේ. විතර කටුවක් ඇතුලේ කෙනෙක් ඉපදිලා ජීවත් වෙලා ඒක ඇතුළෙම නැරෙයි නම් ඉන්නේ මේ කෝෂයක් ඇතුළේ කටුවක් ඇතුළේ කියලා දන්නේ ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළේ කටුව ඇතුළේ අපි හැමදෙනාම ඉපදිලා ඒක ඇතුළේ ජීවත් වෙලා ඒක ඇතුළේ නැරලා යනවා මේ අවිද්‍යාව නැමැති කෝෂයට පිටතින් තියෙන ධර්මතාවයක් තමයි මේ ත්‍රිලක්ෂණය කියන එක. ඒක කරන්න තියෙන්නේ අපිට අවබෝධ කරගන්නවා ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා කියන එක පහසු නෑ. පහතට ගලන ගඟක උඩහට පීනනවා වගේ. නමුත් ලෝකයා කතා කරන තැනක ලෝකයේ ඇතුලේ අනිත්‍ය දුක අනාත්මය කතා කරනවා. නමුත් ඒකට කෙලෙස් ගෙවෙන්නේ නැහැ. මම අර උපමාවක් කියන්නේ මිරිඟුව කියන තැනක ජලය වගේ පෙනෙනකොට මිරිඟුව මිරිඟුව හැටියට දන්නේ නැහැ. මිරිඟුව තියෙන තැනක ජලය වගේ මට නේද පෙනෙන්නේ කියලා දන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන ජලය සංඥාව පෙනෙන දෙයකට කියලා පෙනෙන දේ තමන්ගේ හිතේ තියෙන දෙයකට ගලපල වතුර පේනවා වගේ තැනකින් ඉඳගෙන අනේ ඉතින් මේ වතුරත් අනිත්‍ය වෙනවනේ වතුරුමත් කවදා හරි නැති වෙලා යනවනේ වතුරටම තණ්හා කෙරුවු දුක එනවනේ කියලා අපි කතා කරනවා දැන් වතුරක අනිත්‍යයක් දුකක් අනාත්මයි නමුත් දැන් මේ නිරිඟුව තියෙන තැනක වතුර වගේ පෙනෙන්නේ මට. මට මෙහෙම පෙනුනට තියෙන්නේ මිරිඟුව. නේද කියලා දෙක වෙන් කරන්නේ නැහැ. මිරිඟුව තියෙන තැනක තමන්ට වතුර වගේ පෙනුනහම තමන්ට පෙනෙන දේම තමයි තියෙන්නේ කියලා දෙකම එකට ගැට ගහලා ඉවර වෙලා දැන් වතුර තියෙනවමයි කියන බාහිර පෙනෙන්නේ වතුර සිහි කරන්න පුළුවන් වතුර. දැන් වතුර තියෙනවා කියන තැනක ඉඳගෙන මේ වතුර උනත් කවදා හරි අනිත්‍ය වෙනවා. නෑ ඒකටත් ඉතින් ඕනනම් කරුණු කිව්ව හැකි. නැවත නැවත වැස්සේ නැත්තම් ඉර හොඳට පායලා දවස් ගාණක් තිබුණාම වතුර බිඳු එකකින් එක එකකින් එක වාෂ්ප වී යනවා. විද්‍යානුකූලව ඉතින් ඔප්පු කරලා බලන්න. ඊට පස්සේ ඔය වතුර උනත් හැදලා තියෙන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් මෙන්න මේ වගේ එකතු වෙලායි කියලා තව ඒක වතුර හැදුන හැටි කතා කරනවා. කතා කරලා ඉවරලා ওই වතුරද අනිත්‍ය වෙනවා. මේ වගේ හේතුවකින් හැදෙන්නේ හිඳ වතුර දානාත්මයි. ඒකට තණ්හා කළොත් ඒක දුක වෙනවා කියලා කියයි. නමුත් අවශ්‍යතේ වෙලා නැහැ මෝඩකම අවිද්‍යාව ඇති. ඒ වගේ අනාත්මෝ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ආත්මය කියන සංඥාවක් අපිට දැනෙනවා. නිරුංගෝ තියෙන තැනක ජලය කියන සංඥාවක් දැනෙනවා. වගේ අනාත්ම රූපය එනකොට ආත්මය කියන ආත්ම සංඥාවක් අපිට දැනෙනවා. මට ආත්ම සංඥාවක් දැනුණට ආත්ම සංඥාවක් උපන්නට කෙනෙන රූපී අනාත්මයි නේද කියලා අපි දන්නේ. තමන්ගාව උපන්න ආත්ම සංඥාවම පෙනෙන පැත්තට සබලා පෙනෙන්නේ පුද්ගලයේ තමන්ට හඳුනන්න පුළුවන් සිහි වෙන්නේ පුද්ගලෙක් කියලා දෙක යා කළලා ආත්ම කරගෙන අනේ ඉතින් මිනිස්සුયો සත්වයෝ කවදා හරි දවසක මැරෙනවනේ කියලා ඔන්න සත්පුද්ගල භාවය ඇතුළේ තනිච්චයක් බලනවා මේ පුද්ගලයන්ට සත්වයන්ට දරුවන්ට උනත් තණ්හා කිරුව දුක එනවනේ කියලා දුක පොත් කතා කරනවා ඈ මේවා මම්ම මගේ කියලා ගන්න පුළුවන් කමකුත් නැහැ කියලා කතා කරනවා නමුත් මේ වැරද්ද හැදිච්ච හේතුවට ප්‍රශ්නෙන් එළියට යන්නේ ඒකයි මම හැමදාම කියන්නේ අපි ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්නේ ලියන්න උත්සාහවත් වෙන කස්පිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා දේවතාවෙක් ඇවිල්ලා අහනවා කතන්සු මාරිස ඕගමතරති නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ කොහොමද රෝගය තරණය කළේ කියලා අපපතිතං කෝ ආයසෝ අනායෝහං ඕගමතරති මම රෝගී පිහිටහස නොසිතමින් වෑයම්ද නොකරමින් රෝගය තරණය කළා කියන දෙයට ඒ තේරෙන්නේ නැහැ. යම් කලක මම පිහිටා සිටීද එකල්හි මම ගිලෙනවා ඔහුගේ ඇතුළේ. යම් කලක මම ව්‍යායාම් කරයිද ඒත් මම ඉල්පෙනවා. නමුත් පිහිටා සිටියත් ව්‍යායාම් කළත් ඔහුගේ ඇතුළේ මේ වික්‍රම දොස් සහිතයි කියලා දැකලා පිහිටාද නොසිටමින් ව්‍යායාම්ද නොකරමින් ඔහුගේ තරණය කළා කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකේ අපිට තේරෙන විදිහට ගත්තොත් වතුරකට ඔගොල්ලෝ දැස්සොත් ගැඹුරු වතුරකට කිසිම උත්සාහයක් නැතුව අත් එක බැඳගෙන හිටියොත් මොකක් වෙයි? සදත සංකේතාන එකයි යට යනවා. කිමිදේවා. ඉබේම වතුර යට යනවා නේද? ගිහිල්ලා මැරෙනවා. බැරි වෙලා වතුරේ අග්ගගහ අග්ගගහ උත්සාහවත් වෙන්නේ කියන්නේ උඩ පාවෙලා ටිකක් කල ඉන්න පුළුවන්. නමුත් එහෙම උත්සාහවත් වෙලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒකත් දැරගෙන ගිල්ල නැහැ. ඕකේ ඇතුලේ උත්සාහවත් වෙදී හිටියත් ගිල්ල නැරෙන්න වෙන උත්සාහවත් උනත් නැරෙන්න වෙනවා. මේ දෙකේම දොස් සහිත බව දැකින නිසා දකින්න කෙනා මොකද කරන්නේ වතුරේ හිට කල්පනාවක් නැහැ අත් දෙක බැඳගෙනවත් උත්සාහවත් වෙනවා. එයා පුළුවන් තරම් පරතරකට යන්න පීනනවා. හ්ම් පීනන කෙනා ඉන්න උත්සාහයක් නැතුව ඉන්න කෙනාට උත්සාහවත් වෙවි ඉන්න කෙනාටවත් අයිති කෙනෙක් නෙමෙයි. එයා පීනනවා. පීනලා කොහොම හරි පරතරකට යනවා. ඒ වගේ මේ කාමෝග භවෝග දික්ඛයෝග අවිද්‍යාවෝග කියන ඕගෙන් හැදුණු ලෝකෙ තුල කිසි කෙනෙක් කෙනෙක් ඒකින් ඈතර වෙන්න කිසි උත්සාහයක් නැත ඔය හේින්වත් එක බඳගෙන අර වතුර මැද ඉන්න මිනිස්සයා වගේ වැඩට යනවා ගෙවල් දොරවල් හදනවා මුදල් පෝෂණය කරනවා ওই විදිහට කරමින් ඒගොල්ලන්ට ඒක හැකියාවක්වත් ගානක්වත් නැහැ මේක ඇතුලේ ඒගොල්ලෝ ඕගේ ඇතුලේ කිසිදම මැරෙනවා වගේ සතරටම යනවා එහෙම. ඔන්න ඔහුගේ ඇතුළු උත්සාහවත් තව කෙනෙක් මේකේ වෑයම් කරනවා. ගින්න ගොඩක් ඇතුළේ නොපිච්චින්න එහාට පැනපැන මෙහාට පැනපැන උත්සාහවත් වෙනවා වගේ. ඔහුගේ ඇතුළෙමයි අනිත්‍ය නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතෙන්නේ මේ පෙනෙන මානසික මට්ටම හැදුනේ කොහොමද කියන එක පරීක්ෂණය කරන්නේ ඒකට හේතු හොයන්නේ ඒක ඇතුලේ අනිත්‍ය දෙයින් මිදෙන්න දුක් දෙයින් මිදෙන්න අනාත්ම මේ නිත්‍ය භවෙන් මිදෙන්න සැප භවෙන් මිදෙන්න දුක් භවෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා එපමණකින්ම නිත්‍ය භවෙන් මිදෙන්න දුක් භවෙන් මිදෙන්න සැප භවෙන් මිදෙන්න ආත්ම භවෙන් මෙදෙන්න උත්සාහවත් වීමෙන්ම කියනවා එයාට නිත්‍ය සැපයි ආත්මයි කියන එක ඇත්ත වෙලා. කෙනෙක් නිත්‍ය සැපයි ආත්මයි කියන එක ඇත්ත වෙලා ඒක තුලම කටයුතු කරගෙන ඉන්නවා. කෙනෙක් නිත්‍යයි සැපයි ආත්මයි කියන එකකින් නිදෙන්න උත්සාහවත් වෙනවා. නිත්‍යයි සැපයි ආත්මයි කියන එකෙන් නිදෙන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ආත්මයි සත්‍යයේ පුද්ගලයෙක් කියලා දකින්නේ. නමුත් උත්සාහවත් වෙනවා කොහොමද? පුද්ගලයෙක් කියලා බැලුවට මෙතන තියෙන කේසු ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැනේ. සත්‍යයක් කියලා නැහැනේ. කියලා බලනවා. නැත්තම් මේක කනබුන ආහාරයෙන් හැදලා තියෙන මේක අන්තියයි කියලා බලනවා. මේ විදිහට පුද්ගල භාවය අයින් කරගන්න බලනවා. නමුත් මේ ප්‍රශ්නේ ගෙදියට යන්න කියලා මම කියන්නේ. මේ මේකට උත්තර හොයන්න එපා. මේ නිත්‍ය සැපයි ආත්මයි කියන එක අවලංගු කරන්නයි කරන්න එපා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටික නිත්‍ය සැපයි ආත්මයි කියලා මට පෙවුනේ කොහොමද? මට දැනෙන්නේ කොහොමද? මොකද්ද මේකට කාරණාව කියන පරිශ්‍රණය කරන්නේ? එකයි දුක්ඛ සමුදය ඥානං කියනකොට දුක ඇතිවීම පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ යාට. එතකොට තමයි දන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධය උයි මේ ස්පර්ශ ආයතන හය නැත්තම් ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දෙ සැබෑ නැත්ත. එබඳු රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු Tamanට හම්බ වෙනකොට ඒ රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත හිතට අරගෙන ඒක නිත්‍යයි සැපයි ආත්මයි කියලා ඒකට හැසිරිලා මම මේ හිතන්නේ නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් නැත්නම් මේ පුද්ගලෙක් හැටියට මම හිතුවේ පෙනෙන දෙයටයි. පෙනෙන්නේ මම හිතන දෙයටයි. පුද්ගලයෙක් හඳ කියලා මම මේ හිතන්නේ අහුනේ සද්දෙටයි. සත්‍ය ඇහුනේ පුද්ගලයේගේ කියලා මේ හිතේ තියෙන දෘෂ්ටිය අර අනාත්ම පැත්තට යා කරපු දෝෂේ මතයි. මේ නිත්‍ය සැප ආත්ම කියන විපල්ලාසයේ ලෝකෙ පිහිටි හැදුනේ අමුතුවෙන් කෙලෙස් ටික අයින් කරන්න ඕනේ ඒක හැදුන ක්‍රමේ දැන ගැනීමම නිරෝධය ඒක නැති වෙන පරියාය ක්‍රමේ වෙනවා රූපය ආත්මයි කියන එක හැදුනේ මෙහෙමයි කියන එක දන්නේ නැති හින්දා නේද ආත්ම සංඥාව වයින් කරන රූපි කඩලා කඩලා බලන්නේ දැන් හොඳට බලන්න මම කියන එක එයා දන්නවනම් ආපු රූපය අනාත්මෝමයි ඒක නොදන්නාකම නිසා ඒ රූපය පුද්ගලික සත්‍යය කියන ආත්ම සංඥාවකුයි තිබුණේ. මේ ආත්ම සංඥාව පෙනෙන රූපය නිසා වරදවා උපද්දගත්ත එකක් කියලා දැකලා පෙනෙන පැත්තට යාකලේ නැත්තම් පෙනෙන රූපේ ආත්ම වෙන්නේ දැන් රූපය අනාත්මයි. අනාත්ම රූපය රබය දකින්නකොටම හිතෙන් රූපේ සිහි කරගෙන ආත්ම සංඥාවක් හදාගත්තා නම් ආත්ම දෘෂ්ටියක් හදාගත්තා නම් පෙනෙනදී ආරම්භය හිතීමේ ආත්ම සංඥාව කියන්නේ කියලා දන්නේ නැතුව මේ ආත්ම සංඥාව පෙනෙන පැත්තට ගලපලා පෙනෙනදී ආත්මයි කියන තැනක පෙනෙන පැත්ත ආත්මයි කියන තැනකටපත් වෙලා උනාට පස්සේ ඒ රූපෙන් ආත්ම සංඥාව ගලවන්න අනාත්මයට ගැටුවට හරියන්නේ නැහැ. මම කියන එක තේරෙනවා. දැන් මේ රූපය කෙනෙක් කියන එක හැතුන හැටි දන්නේ නැතුව දැන් රූපය කියන එක කෙනෙක් වෙලා කෙස්ලොම් මම කෙනෙක් කිව්වට මේකේ තියෙන කෙස්ලොම් නේද සම්මස්තහර නේද කියලා බැලුවට දැන් කෙනා කියන එක තමයි මෙයා කෙනා නැහැ කියලා බලන්න කියන්නේ උත්තර සපයනවා. කෙනෙක් කෙනා ඉන්නවා කියනවා කෙනෙක් කෙනා නැහැ කියනවා. මේ උච්චේ සාස දෘෂ්ටි දෙකක් මිසක අන්ත දෙකක් මිසක ප්‍රශ්නෙම විසඳෙන්නේ නැහැ. නමුත් බුදුදහම ගොඩාක් තීක්ෂණයි. ගොඩාක් තීක්ෂණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය පුද්ගලයා මැරිලා මරුණ නිසා ඔබට දුක එන්නේ ඔබට සත්වයන්ගේ පුද්ගලයන්ගේ ආත්මීය වූ රූප තියෙන නිසායි. රූප තියෙන නිසායි. ඒ රූප දුක ගෙනත් දෙන්න පුළුවන් ආත්මීය වූ රූප ඔබට හැදුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පෙන්නනවා ඇස් ඉදිරිය පිටට ආපු වස්තු ටික අනාත්මයි මේ මේ ආහාරපත්යෙන් හැදුනේ. එබඳු දේ එබඳු රූප, එබඳු ශබ්ද අනාත්ම ඒ අනාත්ම ස්වභාවය නොදන්නා සමින් හිතෙන් සිහි කරගෙන හිතේ තියෙන නිමිත්තට නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන්, පුද්ගල වශයෙන් හිතෙන් අර රූපෙ දිහා බලනවා හිතනවා කෙනෙක් රූපෙට කියලා හිතෙන් යන්නේ නමුත් මේ හදන්නේ ගොඩනගන්නේ මනස. මේකේ තියෙන විචාරක ටික. ඊට පස්සේ දැන් යාගේ හිත තියෙන්නේ සංඥාව තියෙන්නේ, ධිට්ඨිය තියෙන්නේ. රූපේ සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියන එකෙන්මයි. මේ කෙලෙස් ටික තියෙන රූපේ බලාගෙන. ඒ තමන් සත්වයන්ගේ පුද්ගලයන්ගේ ආත්මීය වූ රූපයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නකොට ඒබඳු රූප වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුක එනවා. ඒක තමයි දුක. දුකට හේතුව මොකක්ද? මේ නිත්‍ය සැප ආත්ම කියන මනසේ උපන්න විපල්ලාස ටික රූපෙට අයිති කියන වැරද්ද. ඒ වැරද්දට හේතුව මොකක්ද? රූපයක සැබෑම ස්වභාවය නොපෙනීම. ඔබ රූපේ හැදිලා තියෙන කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදෙන දෙයක් කියලා පෙන්වන්න ඕනේ මේ විපල්ලාස ටික ආත්ම සංඥාවේ රූපෙ මතට සංක්‍රමණය වෙන්න නොදෙන්න මිසක තමන්ගේ ආත්ම සංඥාව රූපේ මත පතිත වුණාට පස්සේ ඒ ආත්ම සංඥාව අයින් කරගන්න බැලුවට වැඩක් නැහැ. එතකොට අර වතුරේ අනිත්‍ය බලනවා වගේ තමයි. කතා කරන ටික බොහොම සියුම්. නමුත් අනුශය කියන එක හින්දෙන්නේ නැහැ නැත්තම්. අර නිරංගුව කියන එක දකිනකොට ජලය වගේ සංඥාවක් ඉන්නේ. පෙනෙන පෙරටි තියෙන මිරිඟු පහළ වෙන්නේ ජලයේ වගේ සංයවද දෙපැත්තක් තියෙනවා. නමුත් ඒක දන් නැත්තම් පහළ වෙන ජලයේ වගේ සංයාවම අරගෙන පෙනෙන්නේ ජලය. මට දැනෙන්නේ සිහි වෙන්නේ ජලය, තියෙන්නේ ජලයේ තියෙන හිඳයි පෙනෙන්නේ. කියලා දෙක යාකලාට පස්සේ අපි කොච්චර ඒක ඇතුලේ වතුර අනිත්‍යයි වතුරට තණ්හා පිටුව දුක එනවා වතුර කියන එක කෙනෙක්ගේ නෙමෙයි කියලා බලන්න පුළුවන් බලන අවස්ථාවල රාග දේශමෝ අඩු වෙනවා. ඒ දැන් අකුසල විතරක නෑ රාග දේශමෝ අඩු වෙනවා. නමුත් අවිද්‍යාව අංශය අඩු වෙනවා. අවිද්‍යාව අංශය නැති වෙන්නේ ඒ වගේ මේ පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලයෝ ඉන්නේ කියන අදහස ඕගොල්ලන්ගේ තියෙද්දි ඒක හැදුනේ කොහොමද කියලා දන්නේ නැතුව ඉගෙන ගන්නේ නැතුව සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන්නේ සත්‍ය පුද්ගල භාවය අයින් කරන්න කෙලින්ම කටයුතු කරනවා කියලා කියන්නේ විදුවම මේ සත්‍ය පුද්ගල භාවයෙන් මිදෙන්න අයින් කරනකොට එහෙම හිතනකොට රාග දේශ මොහ අඩු වෙනවා කෙලෙස් අඩු වෙනවා අඩු වුණාට මේ පෙනෙන පැත්ත සත්පුද්ගල ආත්ම භාවයක් ඇති කලේ කොහොමද කියන අවබෝධය ඔයගලන්ට ලැබෙන්නේ අනුශය හිතෙන්නේ ඒ ටික හිතෙනකන් කෙලෙස් අඩුයි අඩු බව නිසා සමාධිය කුත්තේ తాවකාලිකව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වී අර සමාධියේ බලය යම් දවසක සමාධිය අතහැරුණාම ආපහු සිතේ තියෙන ගතිය පෙනෙන දෙයකට පෙනෙන ගතිය හිතේ තියෙන දෙයකට යාවෙන මේ වැරද්ද වෙනවා. ඉතින් මේකෙන් මට මතක කරන්ද තියෙන්නේ එකම එක දෙයයි මේ ස්පර්ශ ආයතන 6 ඔබට රූපයක් පෙනෙනවා කියන තැන එක් වෙනම මාන්තයක් ඒක විපාක. කිසිම වෙලාවක හිතින් කියින් කිරින් කිසිවක්ම කරන්න බෑ. හොඳටවත් බෑ නරකටවත් බෑ. කුසල සහගතවත් බෑ අකුසල සහගතවත් බෑ ලෝකෝත්තර විදිහවත් බෑ. කෙනෙනවා කියන්නේ දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ පෙනීම පෙනීමක් විතරමයි. ඊට පස්සේ පෙනෙන දේ යම් කිංචි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං කියලා සමුදය ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක නොදන්නා කම නිසා නිරුද්ධ වෙච්ච රූපය සිහි කළා අරගෙන ඇති බවට හෝ පුද්ගලයෙක් බවට හෝ කාම වස්තුවක් බවට හෝ ඔබ හැසිරෙනවා නම් අවිද්‍යාව පත්‍ය සංකාරා කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප නිසා සංකප්ප කියලා කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය ආපහු පිහි කරලා ගන්නවා කියන්නේ දැන් ආපහු අලුතින් අභිනව භවයක් හදාගන්න කර්ම රැස් කරනවා මේ ටික කර්ම භවය කියලා කියන ආපහු නැවත මේ වගේ ආයතන හයක් හදා ගන්න ආරම්භය පටන් ගන්නවා අපි වරන් තැබුවා. හ්ම් අවිද්‍යාවෙන් දැකපු රූපේ පිළිකල්ලා අරගෙන රාග, ද්වේෂ, මෝහ වශයෙන් මේ නිමිත්තට හිතනවා නම් ඔන්න අපුඤ්ඤාපි සංඛාර. දැකපු රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ බව නොදන්න අවිද්‍යාව නිසා දැකපු දේ සිහි කළා අරගෙන දැකපු පැත්තේ තියෙන රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් හැටියට පෙන්වොත් ඔබට එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ ඇති නොවන විදිහට කුසල සහගතව හිතුවොත් ඒක ඔබට පුණ්‍යාභි සංස්කාරය. පෙනෙන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ප්‍රත්‍ය නිසා හටගත්තේ ප්‍රත්‍ය නිරුද්ධිය නිරුද්ධ වෙනවාමයි කියන නුවණ ඇතුව දැනගෙන පිළින නිමිත්ත සිහි කරනවා. සිහි කළා ලෝක විවහාරයේ පිළිතලා අරගෙන පිටින් කියින් කියින් කරනවා. නමුත් Taman හිතනකොට දැකපු දෙ නිරුද්ධයි කියලා දකිනවා. මේ චිත්තජයසිකට කියන අපරියාපරණ ලෝකෝත්තරයි කියලා. මේ තුන් භූමියම කාමවචර වේවා රූපවචර වේවා අරූපවචර වේවා ලෝකෝත්තර වේවා අර ධර්මතා තුනම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගෙන නිවිච්ච වෙනදී නිරුද්ධයි කියන එක නොදන්නා කම ලෝකෝත්තර කියන එක පෙනෙන පැත්තට අයිතිම නෑ පෙනෙනදී හටගෙන නිරුද්ධයි ඌගේ ඌ විදියටම දන්නවා ප්‍රත්‍ය නිසා හටගත ධර්ම ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි නේද කියලා Nirodhe අරමුණු කරමින් ගන්නා වූ දක්නා වූ පිටකයක ටිකක් උපදින. ඒකට කියන්නේ අවිද්‍යාපත්‍ය කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ඒකට කියන්නේ. ඒකද පෙනෙන දෙයයි. ඒකයි පෙනෙන දේ කිසි කෙනෙකුටවත් ඊනකින්වත් ඒ පැත්තට යන්න බෑ. යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කෙනෙකුට තණ්හා උපාදාන වශයෙන් රූපෙ පැත්තට ගියොත් දුක කියන එක වලකින්නෙම නෑ වලක්වන්න බෑ දුක එනවාමයි. පෙනෙන පැත්තට නුවණින් ගියොත් නිවන් දකින්නවා කියන එක වලක්වන්න බෑ. නිවන් මාර්ගය. ඒ දෙකම අපි යම් මාවතක ඇවිල්ලා පහු කරගෙන ඇවිල්ලා ආපහු හැරලා බලනවා වගේ සිද්ධියක් මේ කරන්නේ. කිසිම වෙලාවක අර බාහිය ධාරිතිරතුන් වහන්සේට දෙන්නේ බුදුරජාණන් වහන්සේ බාහිය යම් වෙලාවක ඔබට දිනීම පෙනීමක් පමණක් වුණොත් එකල්හි ඔබ පෙනෙන දේ තුල නැහැ. පෙනෙන දේ එකල්හි ඔබ එක්කන්නේ. පෙනෙන දේ ඔබ එක්කත් නැත්තම් ඔබ පෙනෙන දේ එක්කත් නැත්තම් ඔබ මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. ඔබ පරලෝට යන්න පුළුවන් ගතියක් තියෙන කෙනෙකුත් නෙමෙයි. ඔබ මෙලෝ පරලෝ දෙයතර අතර ඉන්න කෙනෙකුත් නෙමෙයි. බාහිර දුකේ අවසානය මේකමයි. ඕගලන්ට යම් දවසක තේරුණොත් පෙනෙනදී පෙනී මාත්‍රයක්ම මිසක සිටින් ජීන් කිරින් කිසිවක් කරන්න බෑ. ඉදින් කරන්නේ නම් යමෙක්. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම මිසක එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නිසා මිසක කියන දෙක විතරයි කියන්නේ. පෙනෙන දෙයට යම් කිසි කෙනෙක් සිටින් ජීන් කිරින් කරන්නේ නම් අවිද්‍යාව මුල් වෙලා පෙනෙන දෙයටයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන අදහසින් මේ තමන්ම හිතාගෙන හිතනවා කියනවා කරනවා කළ කෙනෙක් පැත්තට යා කරනවා. සම්මා දිට්ඨිය නිසා පෙනෙන දේ සිහි කරගෙන කෝකේ ඌ විදිහට පෙන්නවා මේ ආවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් ඒද ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන නුවණ. එහෙම තියාගෙන හිතින් පින් පින් කරලා ඒක පෙනෙන පැත්තට යා කළාම සංකත પરමාර්ථයි ඒකම දැන් හටගත්ත දේ නිරුද්ධයි කියන නෝනක් වෙනවා. එක ජීවිතය පත්‍ය සංකාරා කියලා කරන්නේ නැහැ. විද්‍යාව නිසා රැස් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය කියලා කියන්නේ. අවිද්‍යාව තිබුණොත් විතරයි රැස් වෙන්නේ. එතකොට මෙන්න මේ ශුන්්‍යතා අර්ථය ගැඹුරුයි. මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්්‍යතා අර්ථය හරි ගැඹුරුයි. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා කියලා කියන්නේ පෙනෙන දෙයට කිසිම කල්හි සිතීම් කින් කිරීම කරන්න බැරි අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍ය නිසා හටගෙන පත්‍ය නිරුද්ධ නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්ත අනිච්ඡං සංකතං පටිච්චසමුප්පන්න නිරෝධ ධම්ම කියන ධර්මතාවයේ ඉතුරු නැතුවම දැකපු දවසටයි රූපයට හිතන්න කියන්න කරන්න ඔබ ධර්ම උත්සාහය සම්පූර්ණ වෙන්නේ. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ ඒතා අවිද්‍යාව ශේෂයක්වත් ඇතිතා කරන ඔබ රූපේට හිතන හදනවා කියන්න හදනවා කරන්න හදනවා මේ වගේම දැනගන්න ඔය උපමා ස්පර්ශ ආයතන හයතන ස්පර්ශ ආයතන හයතන ওই දර්ශනයේ උගලන්ට ගැඹුරයි නමුත් මහා මොහොත කොච්චර ගැඹුර වුණත් අඩිය තියන්න වෙන්නේ විරලේ විලුඹුව තෙමෙන්නේ නැති තැනක ඉඳලා අනුක්‍රමයෙන් ගැඹුරු වෙලා තියෙනවා. ඒ නිසා ඔය දර්ශනීය ගැඹුරු වුණාට ඔය ගැඹුරු දර්ශනට යන්න ඔබට බුදුරජාණන් වහන්සේ බොහෝම සරල තැනකින් පනවලා තියෙනවා. මොකද මේ සතර සතිපට්ඨාන කායගත සතියේ ඉඳලා හැබැයි කරන්නේ මොකටද කියන අවබෝධය අවශ්‍යයි ඒක දැනගෙන පැත්තකින් තබන්න. ඒ කිව්වේ ඉස්සෙල්ලා දුක්ඛේ ඥානය ගන්නවා ඔබ දුක්ඛ සමුදය ඥානයක් තියේ දුක්ඛ නිරෝධී ඥානයක් තියෙන නිසායි දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාව හැටින් මේ සතිපට්ඨාන වඩන්නේ මොකද්ද දුක්ඛේ ඥානය නিত্য සපෝ ආත්මෝ විදිහට පෙනෙන ස්කන්ධ ටික දුකක් හැටියට දකිනවා අපි කියමු රූපයේ දරුවෙක් හැටියට පෙනෙනකන් රූපයේ නෑදෑයෙක් සහෝදරයෙක් හැටියට රූපයේ පෙනෙනකන් රූපය දැකලා බලලා සතුටු වෙන්න පුළුවන් වස්තුවක් හැටියට පෙනෙනකන් වටිනා කියන නිදානයක් බඳු වස්තු රූපය තුල තියෙනවා කියලා ඔබට දැනෙනකන් ඔබට ඒ වස්තු විපරිණාම වෙන දවසට දුක එනවා. දුකට හේතුවත් එයා දන්නවා ඇස් ඉදිරි පිටට ආපු රූපය දැන් තාම පේන්නේ ගන්නවා අහලා තියෙනවා අහලා විතරයි තියෙන්නේ ඔබ දැක්කේ නැති වුණාට ඔබේ ඇස් ඉදිරි පිටට ආවේ චිත්‍ර මාත්‍රයක් වර්ණ සතහ මාත්‍රයක් රන් රිදී මුතු මැණික් වටිනා බඩු ඒ රූප ආයතනෙ තිබුණේ නැහැ. සත්‍ය පුද්ගල ආත්මිය කිසිවක් ඔය රූප ආයතනෙ ඇතුලේ තිබුණේ නැහැ. මේකේ කාම යාන චිත්‍රානේ ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයටයි රාගයටයි දේකටයි සාමි කියලා කියන්නේ. ඒ සංකල්පයේ ඒ රාගය අර චිත්‍රයට යා කළාම ඔබට නිර්මාණය වෙන වස්තුකාමය. වස්තුව තුල කාමයක් තිබුණේ ඒක නොදන්න අවිද්‍යාව නිසා කාමය නැමැති ක්ලේශයක් හදා ගන්නවා. ඒ කෙලෙස්යේ වස්තුව මත පරිත්‍ත කළාම ඔබට තියේ වටිනා වස්තු රත්තරන් තියේ රිදී තියේ මුතු මැණික් තියේ තරුවෙන්දී කෙවල් දොරවල් කී. ඒ මුතු මැණික් ගෙවල් දොරවල් වූ වස්තු කාමයේ තියෙන තැන තමයි ඔබේ දුක. කෝච්චියන ගම්බෙල්ල තියාගෙන ඉන්නවා කියලා මම කිව්වේ. ඒ වගේ දුක තාම ආව නැහැ දුක එනකන් ඔබ තණ්හාවෙන් ඉතින් සිත තබාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒ දුකට හේතු ටික තමයි මොකද්ද? මෙන්න මේ ඒ දුකට හේතු ටික තමයි නිත්‍ය හැටියට සැප හැටියට ආත්ම හැටියට මනස නිමිති හදාගන්න. එහෙම නැත්නම් මනස තුල හදාගත්ත කාම සහගත මානසිකාරය රාග සහගත මානසිකාරය පෙනෙන දෙයට අයිති කියලා යා කරපු ගතිය. මේ හිත පැත්තේ තියෙන කෙලෙසිට කියන්නේ සිහි කරන්න පුළුවන් සිහි කරනකොට දුක එන්න පුළුවන් පැත්තේ කෙලෙස් ටිකට ආධ්‍යාත්මික පැත්තේ ටිකට කියන්නේ කර්ම භවය කියලා. කෙලෙස් ටික. ඒ ටිකට කියන්නේ කර්ම භවය කියලා. උපපති භවය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට. මේ කෙලෙස් ටික උපපති භවයට මෝඩකමින් යාකලොත්. එතකොට ඔන්න සම්පූර්ණ වස්තුකාමයේ නිර්මාණය වෙලා. ඔන්න දැන් වස්තුකාමයේ තියෙන තැන තමයි ඔබට දුක. ඒ වාහකය හිතේ ඇති තණ්හාව තමයි කර්ම භවයේ ක්ලේශකාමය. කෙලෙස් ටික මේ ටික මේකට පතිත කළයි වස්තුකාම කියන්නේ. ගෙවල් දොරවල් කියනකොටම දත යුතු වස්තුකාමයේ කියන තැනම සමුදය අර්ථයෙන් නෙමෙයි දුක්ඛ අර්ථයෙන් දකින්න. වටිනා ගයක් තියනවා මට දරුවෙක් ඉන්නවා කියලා කියන දැනෙන ක්‍රම දකින්න මොකද? දුක්ඛ අර්ථයෙන්. ඒ ස්කන්ධ ටිකම එහෙම නැත්නම් මේ මම කියලා මේ ශරීරයේ දකින්න කවම දකින්න දුක්ඛ අර්ථයෙන්. ඔය දුක්ඛ සමුදය අර්ථය දකින්න මොකෙන්ද? හිතේ තියෙන නිමිත්ත මම කියලා සිහි කරනකොට මම කියන හැඟීමත් එක්ක හිතෙන් උපන්න චිත්තජ රූපය නැත්තම් දරුවා, ගෙදර, පුතා කියලා හිතෙන් සිහි කරගන්න පුළුවන් සිහි කරනකොට වටිනාකම දැනෙන මට්ටම් ටික නිමිති ටික තියෙනවනේ. ওই ටික තමයි කර්ම භවය. කෙලෙස් ටික. සමුදය. අවිද්‍යාවෙන් කරන්නේ හිතේ තියෙන වටිනාකම හිතේ තියෙන පුද්ගල භාවය අර විපාක පැත්තට ගැටඳුවාම තේසේ වස්තු මත තවරුවාම වස්තුකාමයේ නිර්මාණය වෙලා කාම්භෝගී වෙලා එතකොට වස්තුකාමයේ කියපතන දුක ක්ලේශකාමයේ දුක් සමුදය කියලා දරනවා දුක්ඛ සමුදය ක්ලේශකාමයේ වෙච්ච පමණකින් නෙමෙයි ක්ලේශකාමය කියනකොට වෙන් කරන්න බෑ අර වස්තුව කෙරෙහිමයි මේ කෙලෙසිය පටලලා තියෙන්නේ. ඔගොල්ලන් කෙලෙස් කියලා නිකන් හිතේ තනියම අහුවෙන රූපෙම මයි ආසාවෙන් දිහි කරන්නේ. වස්තුවමයි ආසාවෙන් දිහි කරන්නේ කියන කෙනකින් එකද තියෙන්නේ. මේ මනසේ ගතිය නෑ රූපේ බලාගෙනමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධයත් උපාදානයත් එකක් නෙමෙයි දෙකක් දෙකක් වුණාට පංච උපාදානස්කන්ධයේ කෙරෙහිමයි මේ චන්දරාගය තියෙන්නේ. දෙන් වෙයි තින්නේ. දරුවා කියලා පෙනෙන තන රූපේ රූපයයි ඒ අරබ තියෙන තරණාව එකක් නෙමෙයි දෙකක්. නමුත් දරුවටමයි තරණාව. ඒ රූපෙමයි දරුවා කියලා ඔබ දකින්නේ. මෙතක රූපයක් හම්බුනේ නැත්නම් දරුවා කියන කමකට පවතින තැනක් නැහැ. දැන් අහසේ වගේ කියනවද නිකන් මනෝමය සිද්ධියක් දරුවෙක් කියලා. රූපයක්මනේ ඔබ දරුවෙක් කියලා ආදරේ දකින්නේ. මේ රූපී දරුවා කියලා පෙන්වනකම කෙලෙස්. මේ ටික ස්කන්ධ ටික. මේ ස්කන්ධය කෙලෙස් ටික දෙක එකට එකතු වෙලා මේ දුක නිර්මාණය වෙලා තියෙන එකයි දුකින් සමුදය දෙක් කරන්න බෑ. හොඳට දන්නවා දුක ඇතිවෙච්ච හේතුව. මනසේ තියෙන කෙලෙස් සහගත ටික මේ පිළුණු පෙරකට ගවේෂණය බහලපු දෝෂය නිසායි මේ දුක ආවේ කියලා දරනවා. හිතේ තියෙන සත්පුද්ගල භාවය වටිනා වටිනා වස්තු තියෙනවා කියලා තේරෙන ගතිය සිහි කරන්න පුළුවන් ගතිය දැකපු දකින කිසිදු රූපාදී අරමුණක් මත තැබුවේ නැත්තම් තමන් නැත්තම් ඔබට දුක නිරුද්ධ වෙනවා දුකට පිහිටන්න තැනක් නැහැ The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening.